ලැබෙන සුවපත් කර්මය මෙයාට දැන් අලපතේ ලැබෙන නිසා ඉතාමත්ම ප්‍රතිවන අදාසින් දේශනාවේ සාරය කර්මයෙන් අස්පස්ථාන. මුඛ්‍යද කියන කේ අදහස නොවන දිනෙක දැකීම කියනවා. ඒකේ නොවන දිනෙක දැකීම කර්ම හයක් මුඛ්‍යද කියන්නේ ප්‍රධාන නාමයේ කියන දෙකවදාලා. ආම වේදනාව සංඥා වෙන සංඥාන වේදනා සංඥා සංකල්ප තුනයි. ඊළඟට ආස්තව කර්ම සහ උප සංකල්ප තුනයි මේ කර්ම හය පිළිබඳව විවිධ දැක්මෙන් නුවණ ප්‍රතිකර දක්වපු බව බුදුදානම කියන කෝෂයෙන් දෙනකොට වදාළා. මේ එක එක කර්ම පිළිබඳව ඒ කර්මත් ඒ කර්මයේ තියෙන හේතුවක් ඒ කර්ම නැතිවීමත් ඒ කර්මයට පිළිම මාර්ගයක් ඒකේ ජීවිත ස්වභාවයෙන් තේරුම් ගන්න විකාශයක් තියෙනවා. ඒකත් හැරත් අවබෝධ කරගන්නවා කියන්නේ කොහොමද බලන්න. ඇත්තම මේ නිත්‍යක සූත්‍රයේ බුදුජානක මහන්සිය ප්‍රකාශ කරන වදාරන්නේ චතුරාර්යසත්‍ය වෙනවා. දැන් ධාර්මික කියෝකේ බුදු ගැන කතා කරනකොට දුක්ඛ සත්‍ය වෙනවා කියන්නේ. සාමාන්‍ය දේවල් ගැන ආශ්‍රය කර්ම මේ විස්තර කරනකොට බුදුජානක මහන්සිය විස්තර කරන දුක්ඛ සම්පූර්ණ ඒ වගේම දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවල සත්‍යයයි ඒ කාමයේ දුක් ගාමී ප්‍රතිපදාවල තියෙන ඒ කාමයේ වේදනා නිරෝධ සංඥා නිරෝධ ආදී කොටස් වලින් කියන ප්‍රතිපදාවල නිරෝධ සත්‍යය මොනවානේ බගමෙච්චෝ ඉන්පේ සූත්‍රයේ ප්‍රකාශක ප්‍රදායන තිබෙන සත්‍යයන් පස්සේ නෑ අන්තිම නෙවෙයි ඒකත් ඉතින් තමයි තේරුම් ගන්න ඕනේ මෙසේ සෝත්‍රයෙන් දැනුමට ප්‍රදානක දෙන්නේ පටිච්ච සංස්කාර ධර්මය ක්‍රියාත්මකන ආකාරයෙන් හා ඒ තුන සංස්කාරයේ දික්ෂණ ආකාරයක් ඒ පටිච්ච සංස්කාර ධර්මය ක්‍රියාත්මක වීම අතරකොට සම්පූර්ණ නැති මේ ප්‍රථම සංකල්පන ආකාරයක් කියන කර්ම දෙක. අවබෝධයක් කියන්නේ මේක කියන වේදනා සංඥා ආම ආස්ව සංඥා දුක්ඛ වෙන කර්ම. දැන් ආයත රූපයක් වෙනාට පස්සේ යම් කිසිම දේශකකලේ පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව තමයි වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව ඇති වුණාට පස්සේ සුඛ වේදනාවක් නෙවෙයි දැනෙන දුක් වේදනාවක් නැතිනවා. ඒ තුන ආස්ව බලන්න පටන් ගන්නවා. කාමාස්ව පටිඝාතයෙන් ආස්ව ගන්න. ඒකම පරිණතන ඒ කර්ම නදීමාදී කියන නිසා නැවත නැවත සිද්ධ වෙන දුක නැති කියන්නේ. පහළ වෙන අපි අකුසී පහළ වෙන නැවතී. එතකොට ඒ ධර්ම නිරෝධතාවට පසුව කාම වේදනා සංඥා වෙන ධර්ම නිරෝධතාවට පසුව ඒ සංස්කාරයන් යාකිනී පහළ නතර වෙන එක දුක් නිරෝධයක් වෙනවා. මේ අනුව බලනකොට මා සූත්‍රයෙන් දෙන්නට වඩා පිටුනේ එක්කෝ සතරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරලා බලන්න නම් මේ ප්‍රතිසංස්කාර ගන්න ධර්මයේ දැක්වෙන ආකාරය සහ ඒ මාතක පොතේ දෙන සැනසෙන ආකාරය. මේ දෙකෙන් දැක්වෙන ධර්ම කොටසම. එදා අප ප්‍රකාශ කළේ සාමයන් පිළිබඳ කතාව විස්තරය. සාමයන් බදේසේ සාමයන්ගේ විවිධ වෙනස් සංකල්ප විදිහේ ඒකේ විස්තරය දක්වන්නේ. ධනතරෝ සමේ සමුදේකේ නිරෝධේකේ ආනන්දෝපදානෝ සංකදාව අවබෝධ කරගන්න කියන ප්‍රකටය අපේ දාන පිළිදෙඩි. විශේෂයෙන්ම අපි මාතෘකාව කරනවා දැනුමකට දැක්කු එක්කම සම්මනය නරකීපත් කරනවා සාමයේ කියන්නේ සංකප්පරාගෝ වේකතන මේ තමයි පිටතට තියෙන සංකල්පයන් වුණා බාහිර අරමුණු නොවන බව. මේ උදාහරණ දේශනාවේ සාමාන්‍ය සුඛාරය. අද මේ ඉතිරි කොටස දේශනාව ගැනයි අපි කතා කරන්නට අදහස් කරන්නේ. දේශනාව ගැන කොටස් හයක් කලාකාරකින් අවබෝධ කරගත බව නිමිත දැකීම බව නොවන මුඛ්‍යනාම වෙන සූත්‍රයේ කොමනක් වදාන වේදනා දුක්ඛේ වේදිතබ්බාති උපෝපනේ සංස්කාර චිත්ත සංකප්ප විස්සෝත්සම්. ප්‍රතිදාන මහත්මයා මේ සම්බන්ධව දේශනාව අවබෝධ කරගත්තේ කියලා මම යමක් ප්‍රකාශ කරන්න මම ඒ සඳහාද මම ප්‍රකාශය දෙන්නේ සංකල්පයේ තේරුම. ඒක විස්තර කරන්නේ සිස්තෝමා විස්තරේ වේදනා, ආවේදනා, දුක්ඛාවේදනා, ආදේශාවේදනා. අනේ මේ වේදනා අතරතුරක් තිබෙනවා. සුඛ වේදනාවක්, දුක් වේදනාවක් සහ මනසක් වේදනාවක් කියලා. වචන තුන පමණයි මේ වේදනා විෂය සම්බන්ධ වචනේ විස්තර කරන්නට බුදුදානන් වහන්සේ දෙනුමකට වදාගෙන තිබෙනවා. සුඛ වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙනවා. නැත්නම් වේදනාවක් තියෙනවා කියන කාරණා තුන. මේකේ සාකච්ඡාන පුදා ධර්මතුන දන්න කාරණා. සුඛ වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙනවා. කර්මඥාන කියනවා. ඥාන කියනවා. අදහස් වෙනවා. මේ දෙවෙනි සුදු දැනුමාත්‍යයක් මේ සුදුදානහන්සේ මේ වේදනාවේ වේදනා පාඨන පාඨන තේරුම්තරන්නට අදහස් කරන්නේ වේදනාව ගැන සතිය ඥානකාරක දෙනම් ඒ ඥානකාරයේ තියෙන වේදනාව ගැන අවබෝධයක් ඇති කර ගැනීම අවශ්‍යතාවය වෙනවා ඒකේ තියෙන උත්සාහනකට ප්‍රතිවිරුද්ධ බලාපොරොත්තු වෙන මේ ප්‍රතිපදිනවා ඒ පිළිබඳව විස්තරාත්මකව කතා කරන්න අදහස් කරනවා ඊළඟ සම්මාසයේ දේශනා කරන්නේ කතමාත කුසේ වේදනාන වේනස්සතා. වේදනාවේ කියන වෙනස් ස්වરૂපයන් මේක ස්වરૂපයන් සමග වෙනමනේ. ඒ වේදනාවේ මේක ස්වરૂපයන් මනෝහස්යෙන් කරකවන අත්‍යකසේ සුඛාර සංස්කාර භාවයෙන් අත්මේ නිරාමකාරී වේදනා. මේ සාමිතෝපක වේදනාවක් තිබෙනවා නම් නිරාමිතෝපක වේදනාවක් කියලා. කාමිකව දුක් වේදනාවක් තියෙනවා, නිරාමිකව දුක් වේදනාවක් තියෙනවා. කාමිකව නැදපත් වේදනාවක් තියෙනවා, නිරාමිකව නැදපත් වේදනාවක් තියෙනවා. ඒ කාමික කියන කෙනාට කරන්නේ අපේ කන නාමයේ වල පරිදේ කියන ඉන්දියානු සියලු රූපසබ්ද ගන්ධවක පොට්ටබ්ද කියන ධර්මයන් අනුවාද කරපු ඒකෙන් යම්කිසි ආස්වාදයක් ඇති වෙනවා නම් ඒ ආස්වාදයට සානිත්‍යසුඛ වේදනාවක් වෙනවා. ඒ කියන්නේ පංචකාම වස්තු වශයෙන් වේදනාවෙන් මාස්වාදයක් සුඛයක් අනුයිකේ සානිත්‍යසුඛ වේදනාවක්. ඒ සාමත්තක බුදුරජාණන් වහන්සේ කියන නිකාම සුඛ වේදනා. නිකාම සුඛ වේදනා කියන්නේ ආයන්යෙන් ඈත් වෙලා සංස්කාරයෙන් ඈත් වෙලා යම් කිසි යෝගාවචරයකට යම් කිසි වෙනස් කෙනෙකුට වේදනාවක් සුඛ වේදනාවක් අත්දැකීමක් පුළුවන් නම් අන්න ඒ වේදනාව නිරාමිත සුඛ වේදනාවක් දැන් උදාහරණයක් කිව්වොත් පළවෙනි ධ්‍යානයකට කෙනෙකුට සම්වදින්නට පුළුවන් ධ්‍යානයක් තියෙනවා ඒක නිරාමිත සුඛ වේදනාවක් නැත්නම් මාර්ගඵලයක් සාක්ෂාත් කරගෙන කෙනෙකුට සම්වදින්නට නිස්සාරණ කරනවා කියන කරුණේ වෙනත් දක්න පුළුවන් දුකනවා වේදනාව. මේ විදිහට සාමිත වේදනාවක් තියෙනවා නිකන් දුක් වේදනාවක් තියෙනවා. මෙලෙසම තමයි සාමිත දුක් වේදනාව නිරන්තර දුක් වේදනාවක් කියනකොට කියන වචන විස්තර කරන්නේ. ඒ කියන්නේ සංකපාවස්සේ මාත්‍ය නිසා නම් දුක් වේදනාවක් කියන මේ ප්‍රාණස්තර පාංශ දුක් වේදනාවක් සංකපාවස්සේ මාත්‍යලා මේ උපකරණ මොනින්දනවා කටපිටියේ පෝෂණය කරන විට ඇතිවන දුක් වේදනා ඔක්කොම නිරාමිත දුක් වේදනා දැනෙන්නට නිරාමිත දුක් වේදනා සමානව ලැබෙනවා. අත්පය වේදනා, අපෝ වේදනා, ආදී වශයෙන් යනපත් වෙන මේ ඔක්කොම නිරාමිත දුක් වේදනා. සාමික දුක් වේදනා ඊටමතර සාමික දුක උපේක්ෂා වේදනා, මොහොත වේදනා කියන නිරාමිත උපේක්ෂා වේදනාවක් පිළිගන්නවා. සාමික උපේක්ෂා වේදනාව ඉස්සර වදාළේ ඒ ඇහැට රූප සංස්කප්පාදී වූ අරමුණු මොනවාට පසුව ඒ ඉන්ද්‍රියන්ගේ අරමුණු මොනවාට පසුව ඒ අරමුණු ගැන පැහැදිලි කරගන්න නැතුව සංඥා වෙනදා ස්වરૂපයක් දෙකේ පහළ වෙන බොහෝ විට ප්‍රඥාව දිනු නැති භවනා දිනු නැති සංකම් දෙන්න පිටතෝ මෙන්න මෙලෙස වේදනාව සුඛ සාමිත උපේක්ෂා වේදනාවක් විරාමක ඉස්සා වේදනාව කියන්නේ මේකේ තියෙන බණනා කරන මේ සංස්කාර ලෝකයේ අනිත්‍යය වශයෙන් දකින්නකොට ඒ දාමතරව උපේක්ෂාකාරක ධ්‍යානවල සම්මාදනයේ මේ ආධිගතවලදී උපේක්ෂා වේදනාවක් කියන ඒක උපේක්ෂා නිරාමක උපේක්ෂා වේදනාව. මේ ආකාරයෙන් වේදනාව බුදුරජාණන් වහන්සේ එදින වෙනස් ස්වරූපයන් දක්වන කෙනෙක්ව වදාළා. මේකම තමයි ඒ අපසද්ද ප්‍රඥාන සූත්‍රයේ විස්තර දෙනවා වේදනා සුපර්ණයේ සංකා වේදනාවක් දැක්වෙන සංක වේදනාවක් සුබ දක්වන්නේ නිරාංශ වේදනාවක් දැක්වෙන නිරාංශ වේදනාවක් සුබ අවබෝධ කරගන්න කියලා. මේ වේදනාවේ විවිධ ස්වරූපයන් ඊළඟ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ කියන වේදනාවේ විස්තරය ප්‍රථම විදිහේ වේදනාව විපාක මම මේ වේදනාවේ විපාකය මොකද්ද? දැන් පොඩිචිලේ වේදනාව පස්සෙන් පස්සෙන් අත්පාන අභිනිෂ්පාත සූත්‍රයේ කොහොමද යනවා කොහොමද ගන්නවා? ආයෙත් මේ වේදනාව විපාක කියලා ඒ වේදනාව මේ වේදනාව නිසා මේ වේදනාව දුකින නිසා යම් සුඛිතයක දුකක එකපීමක් වැඩි වෙනවා නම් අන්න ඒක තමයි වේදනාවේ විපාකය. මොක වේදනාව සිරුම සිදුවන ක්‍රියාවලියක් කියලා හිතන්නට එපා. يعني වේදනාවක් එක්ක සම්මන්න ඒ වේදනාව වේදනාව නැවත කොටිනකට කියන කතාව නෙවෙයි මම කරන්නේ. වේදනාව වේදනාව කාර්යය ඇති නැති යන නාම මාත්‍රයක් තමයි දැනෙන මාත්‍රයක් තමයි. ඒකට සත්‍ය ග්‍රන්ථ ලෝකේ කොටකින් සත්‍යයක් නෑ. ඒක වේදනා ස්කන්ධය. වේදනාව කියන්නේ දේශනාව තුළින් යම් කිසි කෙනෙකුට නැවත ඉදිරියට පහළ වෙනවා නම් ඒකෙන් පහළ වෙනවා. ඒ දේශනාව උපාදාන කරගන්නා කොටන. ඒ කියන්නේ මේ දේශනාව මගේ දේශනාව කියලාකෝ දේශනාව මම දේශනාව කියලාකෝ යම් කිසි කෙනෙකුට හඳුනක් තිබුණා නැත්නම් සුඛ වේදනාවක් දැනෙනවා. එහෙමමත් තිබුණා නම් දුක් වේදනාව කියන දෙකක් තිබෙනවා මම මෙන්න වේදනාව කියන මොන ආකාරයෙන් දක්වන දබන ඒ ප්‍රතික්‍රියාව තුළ තමයි වේදනාව කියන නැවත ප්‍රතිසංගයක් වෙන්නේ නැත්නම් වේදනාව කියන්නේ දැන් මහතමහේ දානන්ත දුක් වේදනාව වෙනවා ඒ දුක් වේදනාව කියන කවදාවත් මම දුක්ඛත්වයක් ලබා දෙන්නේ සාමික නිරාමික වේදනාවක් කරනවා කියලා ඒක දුක්ඛත්වයක් ලබා දෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් සාමස්මදාසමදාසුත වේදනාවක් ගන්න කල්පනා කරන විට යම් කිසි යෝදාවකදී කඩේ ධ්‍යානය සංයදී සිටින්න පුළුවන් ඒ කඩේ ධ්‍යානයේ සිට වේදනාවෙන් තමයි දක්ම ලෝකයේ නැවත සුදුසුකම් ලැබෙනවා ඒ පහළ සත්‍යයක් වූ ධ්‍යානයේ පහළ සත්‍යයක් වූ භාවනා කරන අතරම වේදනා වේදනා වස්තුවක් අත්දැකීම ඒකේ බොහෝදේ ජීවිතවල මනසලෙන් ප්‍රතිදාන බයක උපත් වෙලා තියෙනවා ඒකෙන් තමයි සාමවත්වන අරමුණු කරගෙන අපි මනස වේදනාවක් දුක් වේදනාවක් මරණයේ අරමුණු ඒ වේදනාව කලින් අල්ලා ගත්තා නම් ඒක මනස වශයෙන් දුකක් ලබා දෙනවා. සමහර වෙලාවට අපි දැනගන්න වන්නේ විශේෂයෙන්ම මරණ මොහොතේදී තමාගේ සිතට දැනෙන දුක් වේදනා විශේෂයෙන්ම දුක් වේදනා වලට යකනමේ වේදනාව නැඹෙන සුපතිකවත් සිදුවීමට වාසනා විපස්සේ උදාකර දෙනවා. ඒ කියන්නේ නැත්තම් මරණ කියන්නේ බොහෝ වෙලා බොහෝ දිනකට බොහෝ දුක් විඳලා මරණ සිදුවන්නේ. මේ වේදනාව මම විඳින වේදනාව මම විඳින වේදනාව අල්ලගෙන වේදනාවෙන් පීඩිතද පීඩිතතාවයට පත් වෙලා ඒ දුක් වේදනාව තුළින් කටික අනිත්‍ය කියන්නේ ගැටීම ඇති කරගෙන ක්‍රියාත්මකව ඒකාන්තයෙන් මුදින්න ඒ වේදනාව දුක පිටට හදලා ගන්න වේදනාවක් වෙනවා එනිසා යෝගාවචරයේ කොටවන්නට ඕනේ විශේෂයෙන්ම දුක් වේදනාවේ මුල් පැටියක් ඇති මොකදගෙන දුක් වේදනාවේ ගතහතු දෝෂයේ අවබෝධ කරගෙන වාක්ෂාන්ත. දුක් වේදනාවේ සත්‍ය මේ පරිදි අවබෝධ කරගෙන ඒක ඒකට දැනීමක් ඇති කරගන්නේ නැතුව වාසිකමන යෝගාවචරයේ කොටවන්නට ඕනේ. මේ ආකාරයෙන් උපවේදනාවක් වෙනවෝ දුක්වේදනාවක් වෙනවෝ නැත්නම් මනස් වේදනාවක් වෙනවෝ ජාතියක් නැවත ඉදීමක් දැක්ක කර දෙනවා ඒ වේදනාව උපාදාන කරගෙන සිටින තාක්කල් පමණයි. ඒ වේදනාව උපාදාන කරගෙන නැතිකෙන කෙනෙකුට කිසි දවසක ඒ වේදනාවකින් නැවත ඉදීමක් ලබා දෙන්නේ නැහැ. සංකල්පයන් මනසේදී මානසික ක්‍රියාවක් තියෙනවා කියන්නේ. උනාසේ දහතන් වහන්සේ ගම ඒ එකක් ශරීරයේ දැරෙන නිසා මුළු ශරීරයම සිස්කන තරම් උපරිම තරම් සතුට බල වේදනාවක් තියෙනවා. ඉතින් මෙයාට එළියට ගන්න තේරුම මම මේ සිලෙන් ඇතුලේ පුතේ නැරෙන්න කියලා මම එළියට ගන්නවා. මේ පරිස්සමෝයදී අනිත් දුක්ඛ නැතිලා ඒ දුකෙන් තමයි එළියට දක්වා මිනාරන්නේ කියන්නේ. එළියට දක්වා ගන්න ඇත්තටම ශරීරයේ පුතේ අනුහත දිනනවා. ඒ තරම් දරුණු වේදනාවක්. නමුත් මේ වේදනාව තුළ නැවත තිබුණා ඉතිරිමන්නේ සම්පූර්ණ වේදනාව උදාගන්න කර මොකිනුත් තිබුණා. වේදනාව උදාගන්න කරන සිස්ටමක ඒක පිළිබඳව නැවත පිළිබඳව කතා කරනවා කියලා මම කල්පනා කරන තේන වේදනාව විශේෂයෙන්ම දුක් වේදනාව කියන ගැටලුවක් ඇති නැතරගෙන ඒ ඒකම මනාපරිදි නියමාවලින් හසුරුවීමේදී උත්සාහ කරනවා. ඒ වගේම සුඛ වේදනාව පිළිබඳව කටයුතු කරන උදාහරණයකට මේ අතෝට පුරාන්න පුළුවන්. මේ කරුණු තුනක් මතින් ප්‍රකාශයේ ඉතාකරන වචන ප්‍රකාශ කරන වේදනාව වේදනාවේ විවිධ ස්වභාවයන් වේදනාවේ විපාක. ඊළඟට කියන කරුණු ටිකක් ගුණයෙන් හදන්න නියමකට දෝෂ වෙන කරුණු ටිකක් ගන්න කරනවා. වේදනාවේ හේතුව නිදාන සම්භවයේ සමානයි. සතමයේ පිටේ වේදනාන අනුදාන සම්භවය කියලා බුදුදානම කියනවා. මේ වේදනාව ඇතිවීමේ හේතුව සමානද නැහැ. මේ අහලා තියෙන මොකද මෙතන මම කියලා තියෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා කියලා පස්සපත්ත්‍ය වේදනාව කියන බලපාතේ මට මතක් වෙනවා ඇති. බුදුදානම මහත්යට පාස් කරනවා. පස්සේ නිසා තමයි මම මේ වේදනාව ගැන කවර වේදනාවක් හෝ අදවන්නේ. පස්සේ කියන කෙනා අදහස් කරන්නේ සමත රූපයක් දැකනාට පස්සේ ඒ කුමකන් බලනකට තියෙනවා නම් එතන ස්පර්ශයක් තියෙනවා. සත්‍ය සම්පත්ත කියලා කියන්නේ. ආද සත්‍යයක් දැකනාට පස්සේ ඒක ගැන දැනුමක් තියෙනවා. එතන ස්පර්ශයක් තියෙනවා. මේ ආකාරයෙන් මානසික සම්පූර්ණ දැනුමක් තියෙනවා. විකතරයන් කියන්නේ කියන අයිස් ස්පර්ශයක් දැනෙන දුන්නේ. මානසික යම් කිසි ගන්න කර්මයක් ආවම මේ වීමකදී විඥානයක් පහළ වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී පස්සේ කියන ප්‍රතිමා පස්සේ පහළ වෙනවා. මෙන්න මේ ස්පර්ශය නිසා තමයි වේදනාව පහළවන්නේ නිදාන සම්බන්ධයේ එකයි. දැන් මෙතන අප මෙතන වෙන දැන් ආනාපාන ලෝකේ ලක්ෂණ රූප තියෙනවා. ඒක පරිපූර්ණ අපේ සිතුල කිසිම වේදනාවක් දැක්වන්නේ නැත්නම් ඒකද ඒ දේ පාරමී කරගෙන අපේ සිතුල කිසිම විඥානයක් එකක් පහළ වෙන නිසා. අනාත්මත් නිවි සත්‍ය මේ මොහොතේ පවතින ලෝකෙ. ඒ කිසිම නිවි සත්‍යයක් අරගෙන අපේ සිත තුළ කිසිම මොහොතක් ගණිතවන්නේ ඒව අපේ සිතට අරමුණු වෙන නිසා. ඒ පස්සේ වෙන පිළිනෙත්තා. පස්සේ ඉතාමත්ම අවශ්‍ය කරන ධර්මයක් තමයි මේ දේශනාව කියන්නේ. දේශනාව ඇති කර ගැනීමේ පස්සේ හේතු වූවාට ඒ ඇතිකර දෙන ලබන වේදනාවේ අර්ථය ළඟා කර දෙන්නේ සමාදක් දකින දෘෂ්ටිකෝණය ගන්න තමයි පසුබිය අත්දැකීම අනුකූල. ඒ කියන්නේ අභිධර්මය කරන උත්සාහකත්වයෙන් සැදදාන අධිකම ලක්ෂණ සම්බාලයක් කරන්නේ දකින ඔබට ඒ සංස්කාර දැක්කාට පසු අදකින රූපයේ තිබෙන ගැටීමා හේතුකේ නියම දැනීමක් පහළ වෙනවා. සුඛ වේදනාවක් සැප වේදනාවක් දැනෙනවා. ඒ රූපයෙන් ඒ සංස්කාරයෙන් තරහා දක්වන වෙනස් කාන්තාවක් දක්වනවා සුඛ වේදනාවක් නෙවෙයි වේදනාවේ ඒ කාන්තාවට ඇතිවන්නේ දුක් වේදනාව. එකම අවස්ථාවේ යම් කෙනෙක් ජීවන ලෝකාවතරීකේ බඩේ දක්වන ඔබට දුකක් ඇතිවන්නේ නැහැ දුක්ඛයක් ඇතිවන්නේ නැහැ මනස වේදනාවක් ඇතිවන්නේ. එකම අවස්ථාවේ එකම ස්පර්ශයේ දින දක්ක සම්පස්සේ දින කෙනෙකුට සුඛ වේදනාවක් දැනට කර දුන්නා ඔහු කලින් දෘෂ්ටිකෝණය ගන්නවා. තව කෙනෙකුට දුක් වේදනාවක් දැනට කර දුන්නා ඔහුගේ ඒ කලින් දෘෂ්ටිකෝණය ගන්න පුළුවන්. තවත් කෙනෙකුට උපේක්ෂා නැලහත් වේදනාවක් දැනට කර දුන්නා ඒ ඔහුගේ දර්ශනය ගන්නවා. මොනවා සත්‍යයෙන් වේදනාව ඇති වෙන කොටසක් නමුත් සත්‍යයෙන් අපර ආකාරයේ වේදනාවක් ඇති වේද කියන එක තීරණය ගන්න බොහෝ විට සමාධියම අවබෝධයේ දෘෂ්ටි කෝණයට ලක්ෂිය අර්ථකථන වලට අනුකූලයි. ආයතනයේ දුක් වේදනා හැර ඇහැට දැනෙන රූප තුළින්, කන දැනෙන ශබ්ද තුළින්, නාසයට දැනෙන ගන්ධයෙන් තුළින්, දිවට දැනෙන රස තුළින් මේ ආදී වශයෙන් පහළ වෙන මනසට දැනෙන ධර්මාරම්මන දුක් වේදනාවක් හෝ දුක් වේදනාවක් ලැබුණා නම් ඒ සෑම කොට දුක් වේදනාවක් දැනීමට හේතු වන සමාධි වැරදි කුස්තිකෝණය නැත්නම් සමාධි බාහිර පසුගිය පද්දකි. මේවා හතරමං කරගෙනයි වේදනාව දැන කරන්නේ. අනිත් පැත්තෙන් මේ වේදනාව දැක්ක කලීමේ ශක්තිය කිසිම බාහිර අරමුණකට නැහැ. ඒක මොනම මොහොතක දැකීමේ කාරණාවක්. ඒ කියන්නේ කිසිම රූපයකට අපේ සිත තුළ සුඛ වේදනාවක් දැනිට කරගන්නේ ශක්තියක් නෑ. දුක් වේදනාවක් දැනිට කරගන්නේ ශක්තියක් නෑ. නැත්නම් වේදනාවක් ස්වභාවයෙන්ම තියෙනවා ඕනෑම අරමුණක් අපේ සිතට හරවනවා. සත්‍ය. මේ සුඛ වේදනාවක් දුක් වේදනාවක් ඇති කරගන්නේ ශක්තියක් බාහිර අරමුණක නෙමෙයි. අපේ අර්ථණයකට උදාහරණයක් අනුව ප්‍රකාශ කරන මේ කාන්තාවට අවශ්‍ය තමයි කියන්නේ ඇති සමාධි පිළිෙත් නැහැ කිසිේ සිත ප්‍රීතික වේදනාවක් සහ තවත් සංකේත පිටු දුක් වේදනාවක් පිළිබඳ ඒ දෙකම ඇති කරගත්තේ තමයි සමාවිතනයි ඒක විශේෂයෙන් අවබෝධ කරගත යුතුනවා මෙහිදී ඇත්තම කියන සත්‍ය වශයෙන් මොහොතින් ජීවිත දකින්නට තියෙන අනිත්‍යය නෙවෙයි ඒ මිනිසයන්ට අරමුණු ගෝචර වූවාට පසුව ඒ අරමුණ තමයි විමසනවා නැවතනකොට විමසනවා මේ හොඳයි මේ ප්‍රමාණකයි මේ ආදී වශයෙන් ඒ පිළිබඳ සංඥා ඇති කරගන්නා මේක මොන කෙනෙක් මොන දෙනෙක් මොන ආදරයක් ආදී වශයෙන් ඒ සංඥාසා ඒ මිනිස්සේ මනසකාරවට අනුකූලව වේදනාවක් ගණිත වෙනවා මේ වේදනාව උපරිම දක්වන දුක් වේදනා වෙනද තුමා ඒ වේදනාව ඇතිවන්නේ සමාන වූ නැති සිදුවන බාහිර කර්මයෙන් නෙවෙයි ඒ වේදනාව ඇති කරගත්තේ තමයි දෙතින්මයි. විශේෂයෙන්ම කල්පනා කරගන්න ඕන දැනගන්න ඕන බාහිර අරමුණකින් මේ වේදනාවක් හෝ දුක් වේදනාවක් දැනෙන්න නම් ඒ දුක් වේදනාව දැනෙන නිසා දුක් වේදනාවට දෙකින් සිදුවන මේ සිදුවීම සිදුවන්නේ බාහිර අරමුණකින් මේ සමාධියම සුපතින් කියන කාරණාව. මේක තේරුම් ගන්න ගන්න. එතකොට මේ බාහිර අරමුණු තුළදී මේ වේදනාව දැක්ක කරන්නේ ශක්තිය කියන්නේ නැත්නම් මේ ශක්තිය තුළ නිලෙන වේදනාව තීරණය කිරීමේ ශක්තිය කියන්නේ සමාජයේ දුක්ඛාරය සහ සමාජයේ බාහිර පරිණත අත්දැකීම් අතරින් අවබෝධයක් ලැබෙනවා. වේදනාවේ රහසය තමයි බාහිර අරමුණු තුළ වේදනාවක් නැති බව සහ සමාගයේ සිටසෙන් සමන්ම වේදනාව ඇති කරගෙන ඒ වේදනාවටම සමාන ඇලෙන බව අවබෝධ කරගත යුතු කාරණා. බාහිර අරමුණක මෙහිදී අපි අරමු සමාගයේ දුක්ඛ කෝණේ ගන්න සුඛ වේදනාවක් ඇති කරගත්ත ඒ සුඛ වේදනාවටයි මේ ඇලෙන්නේ. සමාගයේ වේදනාව. සමාගයේ සිටද සමාන ඇලෙන කිනකක් නැතම සත්‍ය වශයෙන් සිදුවන්නේ නිමිත දක්නා නොවනට ඒක දක්වන්නට පුළුවන් වන්නේ සම්මපරියාය වශයෙන් බුදුදහම මාසේ කතා කරේ සත්‍යපත්‍ය වේදනා, සත්‍යේනසා වේදනා කියනවා කියලා. නිශ්චිත පරියාය කියන්නේ ඒක විදිහට නෝනි දක්න කාරණා වලින් පසු වර්ග ප්‍රකාශ කළේ බාහිර ධර්මක වේදනා නැතිව සමාජයේ සිදුවන සමාජයේ දෘෂ්ටි කෝණය දඟ වේදනා ඇති කර ගන්නා බව වේදනාතරව බාහිර අරමුණු වල නිවිසම හඳුන්වනවා සමාජයේ වේදනාවට කියන බව. මේ අවබෝධයට හැදෙන්න කෙනෙකුට අත්දැකීමට පුළුවන් නම් බාහිර අරමුණු වල තියෙන ඔය වටිනාකම් බොහෝ දුරට දීදී යන මේ දේශනාව ඇතුළේ හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරවදාන පස්පස්කාර වේදනාවන් පාඩේ නෝන දෙකේක ආකාරයක් කියන්නේ මතක කරේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන කරන භාවනා දෙක මේ දෙවියන් දෙවි අවධානය කරන ලහන්න කියන ඒකයි වස්තකාරී වස්තකාරී ගන්නේ හස් වේදනා නිරෝධය ඊළඟට බුදුදහම වහන්සේ විස්තර කරනවා හතරවෙනි විස්තරේ වේදනා නිරෝධය මහණෙනි සම්පූර්ණ වේදනාවේ නිරෝධය සිද්ධ වෙනවා හරි පරම විස්තරමගේ ප්‍රතිපදම පස්තරේවදා වේදනා නිරෝධය පස්සේ නිරුද්ධ වෙන පුළුවන් වේදනාව නිරුද්ධ වෙනවා ඒ කියන්නේ මේකනම් හොඳ තරගන්නකට ඕන කරනවා බුදුදහම වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් මාර්ගයේ වඩා ගැඹුරුම විදිහට දක්වන්නට මාතෘකාවේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දෙයක් කරන්නේ වෙනස් වෙන කරන්නේ අපස්සමතරේනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධය. පස්ස වෙනස් වෙන තැන වේදනාව නිරුද්ධ වෙනවා. දැන් අපි හිතමු මේ අපේ අතාලුවක් අපතේ වෙන වේදනාවක් දැනෙන දුක වෙනවා. ඕක අත නිදහස් කරගන්න අර අයිති නිදහස් කරගන්න මේ සුත්‍රයේ තියෙනවා. ඒ වගේම හැලදී සූත්‍රයක් එක්කත් පස්සේ ප්‍රතික්ෂේපන දහස් වේදනාවක් වෙන මොකද කියන මනහ මනසිකාර ප්‍රවෘත්තිය නතර කරන දෙතන ඒ වේදනාව ඉස්සෙල්ලා. කමක සත්‍යයක් වෙන තුන දෙකම ඒ වේදනාව තුන මොකක් පහළ වෙනවා ඒ කනට ඇහෙන ශබ්ද නැති ගියාට පස්සේ ඒ පිටකඳ නැවත නැවත සිහිපත් කිරීම නතර වූ වාට පස්සේ පස්සේ නිරුද්ධ වූ වාට පස්සේ ඒ වේදනාව ඉස්සෙල්ලා යනවා. මේකේ ප්‍රධාන මාතේ කෙනෙකුට වඩානේ පස්සේ නෝදා වේදනාන්දෝතේ අපායන යම් කිසි වේදනාවක් ජනිත කරගන්නට යම් කිසි ස්පර්ශයක් සිදුවනවා නම් අන්න එන ස්පර්ශයේ නිරතීලා එන වේදනාවක් නිරතීලා කියනකයි. නමුත් මේ කියන ගැඹුරු ධර්මයේ කොටනේ මේ කියන දුනික දැකියක ධර්මයේ කොටාරණා නෙවෙයි. ඒක පසුව කියන කාරණාව දිනකොට මේ දැක්කම කාරණාවේ සත්‍යතාවය කවදාවත් කියනවා ඇති. සුපරඥාන මානසේ වේදනා නිරෝධයේ කියන දෙන්නම් කලේ ඔය කියන පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය අත්දකින්න පුළුවන්ක නෙවෙයි. මේ වේදනා නිරෝධය අත්දැකීමේදී සංස්කෘතියදී අත්දැකී අපි අවස්ථා පිළිගන්නවා. දැන් සතරකද සාමත්ම කඩ වෙනකට කෙනෙක් පසු වූවා නම් යන කාමකම් ප්‍රවාහයකට පිටපත් වූවා නම් උත්තර වේදනාවක් පිටින වේදනාවක් දෙන්නේ. ඒ කියන කාලයේ තිබෙන වේදනානුභෝගය පොතේ අත්දැකීම් කරනවා. ඊට නැත්තම් කෙනෙක් නැති වුණා නැත්තම් නැති කළා. ඒක ඒ බයිසිකලයකට හෝ ඔහුගේ සියලුම වේදනාවක් සම්පූර්ණයෙන්ම ඉස්සෙන් යන ඒකත් දවසකට වෙන වේදනාවේ වේදනාවක්. ඊට සම්බන්ධව යම් කෙනෙක් යෝගාවචේ භාවනා දිනු කරලා තියෙනවා නම් සංඥා වේදිතේ දෙවියන් කියලා එකක් තියෙනවා නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් මෙන්න මේ සමවදින්න කාර්යය වේදනා නිරෝධයක් කියන්නේ. සමහර විට ඒක දින හතක් පුරා පවතින පුළුවන් බව ඔක්කොටත් දක්වනවා. ඒකමයි මේකත් සම්බන්ධව තවත් වේදනා නිරෝධයක් තියෙනවා. ඒක තමයි සත්‍ය වශයෙන් කියන වේදනා නිරෝධය. වේදනා පිළිබඳව සබ්බා කියලා කියනවා කියනවා. ඒක තමයි වේදනා පිළිබඳව නැති වෙන සාතන්නාතෝගේ නිර්මාණය පස්සේ. ඒක තමයි සත්‍ය වශයෙන් තිබෙන වේදනාවේ කියන්නේ. මේ වේදනාවේ පිළිබඳ ඒ වේදනාවේ පිළිබඳ අවස්ථා ගැන කියන කෙනෙකුට පාඩයක්. බුදුසසුනේ වේදනාවේ පිළිබඳ අදහස් කළේ ඕකක් නෙවෙයි. අහස රූපයක් වෙනාට පසුව ඒ රූපේ මොකක්ද නම් අදින කෙනෙක් ප්‍රයෝජනාවක් ඇති වෙන්නේ ඕ ඒ රූපේ නරකයක් තමයි අපේ ප්‍රමේයයක් නම් ඒක තමයි ගැටීම තුළින් දුක් වේදනාවක් ඇතිවෙනවා කියනවා නම් ඕ මේ සුඛ වේදනාව දුක් වේදනාව ඇතිවීමේ ශක්තිය නිරුද්ධ කිරීමයි වේදනාවේ යෝගී නම් තමයි සත්‍ය ඥානය කියනවා අනතේ සත්‍යයක් ඇති වෙනකදී දුක් වේදනාවක් නැත්නම් දුක් වේදනාවක් දැක්ක කරගෙන ඒ භවනාකාර සත්‍යයක් ඇති වෙනත් ඒ සත්‍යයේ ඇති කියන ඇති දුක් වේදනාවේ දුක් වේදනා ඇති නොකර ගැනීමේ ශක්තිය උදා කර ගැනීමයි වේදනානුභෝධය කියන කෙනෙක්ගෙනා කියන්නේ මේ දෙන්නට වඩායි. ආපේත සම්පූර්ණ දැනීම, ජීවිතේ රස දැනීම, කායික රස දැනීම. මනසට මේ ආකාර ධර්ම අරමුණු වෙන තුලින් දුක් වේදනා දුක් වේදනා දැක්ක වෙනවා නම් ඒක දුක් වේදනා දැක්ක කර නොගෙන ඒවා මනසභාවයට පත් කරගෙන නැත්කත් සිටිනුනට ශක්තියක් උදා කරගත හැකිනම් යෝගාවචරයේ අන්නේ ශක්තිය උදා කරගත යුතු බවයි මේ වේදනා නිරෝධයෙන් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන බවයි මේකයි මේ දැකීමේ නිමිති දැකීමේ නිමිති දැකීමේ සාමාන්‍ය වේදනා නිරෝධය කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා අයනේ වරි වස්සන්ගේ මක්කෝ වේදනා කියනවා මේ කටිපදාය පාඩය. මේ වේදනාව නිරුද්ධ කිරීමට ප්‍රතිපදාව තමයි ගමනන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේක පිටිපස්සට ගන්න. දැන් නිකන් මම කල්පනා කරලා බලන්නේ. පස්සෙන් තෝලා වේදනාන් දෝතෝ පස්සේ නෝතුනාන් දස වේදනාන් නිබ්බේනා කලින් දුක්ඛම දත්තන කෙනෙක් අපි යට මොන කළා ගන්නවා දුක් වේදනා දැන් එයාට ගත්ත ගමන් වේදනාව ඉතින් කොහේ දුක් වේදනා ඕකට මොන ආදයක් ගන්න මාර්ගයක් අවශ්‍යයි වේදනාව යොදවන ප්‍රතිපදාව කියනවා. අයිතිවාදී වටන් වූ මනෝ වේදනාව යොදවන ප්‍රතිපදාව. මේ ආසත්තාගේ මාර්ගයයි මාන්නේ වේදනා මුක්තිමේ තියෙන ප්‍රතිපදාවට පිටිගන්න මාර්ගය තේරුම් කළා. අපිට මොනාපේ මොනාද කරුණාවක් දක්නා ඒ දැකලා කයින් කරපු වෙනවා කියන අහතකල කරනවා. ඒ නැත්නම් ඒ රෝගේ මුලින් ගියාට පසු අර වේදනාවක් නැති යනවා. ඒකට ආදර්ශනාවක් නැති වෙනවා. අර මා කලින් කියපු වේදනා නිරෝධය කියන ඒක විස්තර කරපු එක මගේ අවබෝධය මගේ අත්දැකීම මම ඒවා විස්තර කරන්නේ මේ පොත්පත් වල තමයි ඒක මනමින් ඔප්පු වෙනවා සුත වෙනවා මේ පසුව කියන වේදනා නිරෝධකාරී ප්‍රතිපදාව පිළිබඳව මාතෘ විස්තර කරන්නේ ඒ අයිනේ වාගේ වටාන්තම පොමේ ආවස්ථාවේ මාර්ගයයි මම වේදනා නිරෝධකාරී ප්‍රතිපදාව වේදනා නිරෝධකී ප්‍රතිපදාව විශේෂයෙන් මේ සමාධිය සාසනාලිය සම්මා සමාධි සම්මාදිකේ නාම දෙක සම්මා සමාධිය ප්‍රඥාව කියන අංග දෙකයි මතුරු ක්‍රියාත්මක වෙන්නේ වේදනා නිරෝධයක් ඇතිවෙනවා. මේ වේදනා නිරෝධය කියන්නේ ඒ නිරෝධය දැඩි ආකාරයෙන් පිළිබඳ වේදනා නිරෝධ ධර්මයේ කටපාඩම් පිළිබඳ කලාවැසියන් සංස්කෘතියේ ආත්මකාය ප්‍රෝත්සයක් තියෙන එක ලක්ෂණක විස්තරයක් දෙන්නපත් කරලා තියෙනවා. මොනවාද විස්තර කරන මේ වේදනා කරන පොදුස්කෝපික වේදනා කරන ආරම්භ කරන ජීවිතයේ සාමිත වේදනා නිරාමිත වේදනාවට මේ සූත්‍රයේදී කියන්නේ කලාවැසියන් සංස්කෘතියේ ඒ වචන දෙකම පරිගාය වෙනස් වශයෙන් දෙකක් පාවිච්චි කරනවා. ජීවිතයේ මේ වගේන්නේ සම්මත කියලා. ඉතින් ජීවිතය කියන්නේ අර සාමිත වේදනාවල මේ සම්මතික දැනගෙනාට වේදනාව. සුදිකාන මහත්මිය විස්තර කරනවා. සාත්‍ර පිටේ ගමනේ මෙත්මතිකාරී සෝතනස්වාමී සාන් ආගමතාන මෙත්තාය යන්නේ ඒකිතාන සෝතනස්වාමී සංසගත සංසදාන සගත ඒකට අපි ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී මේ වේදන අන්තෝපගාමී කටකතාවේ සලආයතන උසංගතෝන්ගේ දැක්කෝ පරිදි උත්තර කරන ආකාරය. ඒ කියන්නේ අපේ පොත්පත් ප්‍රකාශ කරන දැන් මේ වේදනාව කොටස් දෙකයි සාමස්තික ගාමක ඒකමයි මේ වේදික ප්‍රාණ සංස්කාරයෙන් විස්තර කරන්නේ යම් කිසි මේ මුස්කම්ම ඒකම නිරාමික සුපරේකනාවක් තිබෙනම් සාමාන්‍ය ධර්මතාන මුස්කාය අන්න ඒක පාදක කරගෙන ඒක නිහිතලා යානි ජීවිතාන්තෝ මුස්කානේ සංස්කජහද පස්සම දෙකමද යම් කිසි ආනිසෝක වේදනාවක් තියෙනවා ඒක අයින් කරන්න ඒක ඉවත් කරන්න. ඒ මේකේ සංකම්මනෝටි ඒ කාර්යයෙන් ඒ ආකාරයෙන් තමයි ඒ වේදනාවේ ප්‍රමාණය සම්පූර්ණයේ සිදුවන්නේ. ඒක දුවාම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දැන් අපි තුන් සංකම්මන වස්තුන් මාසයේ ඉඳලා අනිත් කෙනෙකුට වේදනාවක් ලබන ඒ දේශිත සෝමනස් වේදනාව මේ වේදනාව ඒ තරම් උසස් වේදනාවක් නෙවෙයි නිෂ්ක්‍රමසිත වේදනාව නිරාමිත වේදනාව ඊට වඩා උසස් එකක් ඒක නිසා යෝගාවචරයේ ප්‍රධානම දෙන්නා අර කාමික සුඛ වේදනාව පංචම වස්තුන වශයෙන් හැදෙන සුඛ වේදනාවක් ඇති වෙනකොට ඒක අත්තරල නිරාමික සුඛ වේදනාවක් ඇති වෙන උදාහරණයක් විදිහට අපි කාම කලින් ගන්න සුඛ කරගන්න පුළුවන් ගෝභාවයේ. ඕකම ගන්න පිටපත් කරගන්න. එනික අර පංචම වස්තු වාක්‍යයෙන් ලැබෙන සුඛ වේදනාව අයින් යනවා නිරාමික සුඛ වේදනාවක් මතුවෙනවා. ඒක උත්සාහ කරනවා. අන්න ඒක දැක්කේ. දැන් මේ සිදුවීමක් ප්‍රකාශ කරන මේ වේදනා නිරෝධයේ සැලෙන ආකාරය පිළිබඳ භාවනාන යෝගාවචරයේදී සැලෙන්නේ ආයෝනික ධම්මයේ පිළිබඳව කියන විස්තර කරනවා. දුක් වේදනා දුන්නා කාමික දුක් වේදනා නිරාමික දුක් වේදනා සංකීර්ණ දුක් වේදනා සම්මිත දුක් වේදනා මේ සම්මිත නිරාමික දුක් වේදනාවක් ආදක කරගෙන ඒ මිත්‍රය කරගෙන දීනසිත කාමික දුක්ඛේතනා ඇති කරගන්න. ඒ කියන්නේ නදීත පංචකාම වස්තුන් ආශ්‍රයෙන් දුක්ඛ වේදනා ඇති වෙනවා. ඒකට කියන දුක්ඛ දුක්ඛ වේදනා ඇති වෙනවා. පංචකාම පස්කම දුක්ඛ වේදනා ඇති වෙනවා. මේ ආකාරයෙන් මේ පංචකාම වස්තුන් නැකනාසු විපර්යයේ කියන මේ කියන්තම වන ආරම්භ වන අවතන්ව තුන දුක්ඛ වේදනා ඇති වේසිතට ජනිත වෙනවා. මේ දුක්ඛ වේදනා එකලම දෙයක් නෙවෙයි. ඒක කවුරුත් දන්නා දුක් වෙනද කවුරුත් දන්නා. ඒ වාස්තාවේදී නිරාමිතෝ දුක් වේදනාවක් දැනෙන්න ගන්නවා. නිරාමිත දුක් වේදනාවක් දැනෙන්න මේ අවස්ථාවේ ඒක සාමික දුක් වේදනාවට වැඩිය එකක්. දුක් වේදනාව තමයි. නමුත් සාමික දුක් වේදනාවට වැඩිය නිරාමික දුක් වේදනාව උපස්ථිතයි. නිරාමික දුක් වේදනාව ඒ සාමික දුක් වේදනාව වෙනුවට නිරාමික දුක් වේදනාව ඇති කරගන්න පුළුවන්. කොහොමද ඒක කරගන්නේ? දැන් අර සංකේතන වස්තුන් වලින් ඒ දුක් වේදනාව ඇති වෙනකොට කල්පනා කරන දුක් වේදනාව ඒකට විතරක් දීපට ලැබෙනවා. ඒක මහා දුක් දෙකක් හරියට මේ දුක අන්තරලා. සදාකාරී සත්‍යයක් වුණා නම් අපේ ලබන්නේ. කොහොමද මේ දුක ඈත් කරන්නේ? සංකප්පයකින් විස්සප්පේ සංවේදකයේ තියෙන අවබෝධ කරගන්න. සංකප්පයේ විස්සප්පේ කියන පස්සේ විග්‍රහණය කරන. මේ ආදී වශයෙන් මේ හිතන විට ඇත්ත වශයෙන්ම ඉදී සමානෝපිත තුළ නිරාමිත දුක් වේදනාවක් දැනෙනවා. අර සාමිත දුක් වේදනාව නැත්නම් ඒකිට දුක් වේදනාවක් නැති යනවා. නිරාමිත දුක් වේදනාව නැත්නම් සෝමනාන දුක් වේදනාව පිටුපිට ඇති වෙනවා. දැන් ඔබට මේ ආකාරයට කටයුතු කරන්න සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කළා. ඊළඟට තියෙනවා ගේහ පිටකාන සම්බන්ධිත උපේක්ෂා වේදනා. අර මෙච්චරට උපේක්ෂාව ආදක කරගෙන ආදක කරගෙන කාමික උපේක්ෂා වේදනා අයින් කරන්නේ කියලා බුදුදහම පිළිතුරු. ඒ කියන්නේ දැන් කාමික කාමයේ ඇතුළතම පස්සාදී දේවල් හඳුනාගන්න ඕනකට පසු ඕවා නිසිතට නිකම්ම උපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ කියන දේවල් පිළිබඳව කරන සංවාදයක් බවක් ඇති වෙනවා. එන්නේ හත් ඇතිවෙන්නේ නැත්නම් දෙකීමක් ඇති වෙන්නේ නැත්නම් ඒ ආයතන සඳහන් බවක් ඇති වෙනවා. ඒක කරනවා සංකල්පයක් වෙනවා. මාතේ ගන්න කොහොමද දැනලා දේශකට දැනලා පාස්පෝර්ට්යක් දැනලා මනසට ආරම්භයක් ගන්න ආරම්භයක් කරනවා. මේ තුලින් අදීමත් හෝ ගැටීමක් ඇති නොවන සෑම වාදයක උපේක්ෂා වේදනාව වෙනවා ඒක කාමයේ දුක උපේක්ෂා වේදනාව මේක ඇතුළත පසුව මේක හොඳ උපේක්ෂා වේදනාවක් මේක අයින් කරන්න උපේක්ෂා ඇතුළතන්නේ ඉලක්ක දානවා ඒක වෙනවා ඒ කියන්නේ ඒක උපේක්ෂා වේදනාව ඒක ඇතුළත ගන්න ඕනේ මේ දැකනද අරමුණ අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛ වශයෙන් දකිනවා ආත්ම වශයෙන් දකිනවා දැන් මේ අපි යන කූපයක් තමයි තමයි දෙවන. අහද කූපයක් තමයි දෙවන දෙයක්. ඒ දෙමින් තුලින් යන්නේ ඒ ප්‍රමුඛ දෙකකින් ගන්න ඥානයක් තියෙනවා ඒකත් තමයි දෙයක්. මේවා මම මන්නේ ගන්න නෙමෙයි. මේවා ඇති නැති යන ධර්ම. මේ ආදී වශයෙන් මුලින් දෙවන්නේද අන්න සේක්ෂා වේදනාවක් කියන ඒක වාස්තවික වේදනාවක්. මේ කර්ම කරන බුදුදානනාට දෙන්න උදේ ජීවිතික නැත්නම් කාමික සුදුක්ඛ වේදනා වේදනා වෙනුවට මෙත්සම්පිත නැත්නම් නිරාමස සුදුක්ඛ වේදනා ඇති කර ගන්නවා. ඒ සුදුක්ඛ වේදනා වලට සම්පත ප්‍රමාණය දේවිත දෝමනක් කියනකොට සම්මත දෝමනක් දේවිත උපේක්ෂාවෙන් ඔතේ සම්මත උපේක්ෂාව ඇති කරගන්න දේ කියන්නේ මේ අදහස් කරනවා. දැන් විතරලකෝන ඔක්කොම නොසම්මත වෙනමක සම්පූර්ණ කියන වේදනාවක් තියෙනවා. දැන් මොකක්ද නැතිකම දුහක් බලයෙන් මුලිකාන් වහන්සේ කියන්නේ කරන්නේ. වේදනාන වේදනාන ප්‍රතිපදාතුලින් අපිට මේ වේදනාව නැගුම් කරගෙන ඉඳන්නේ මේ සංස්කාර ධර්ම. සියලුම සංස්කාර කරගෙන නිවැරදිවට ඒකතුන් මාර්ගය කියන්නේ කරන්නේ. දැන් එක්කමකට ඒ කියන්නේ නිරාමිත ප්‍රතිපදාවේ මාර්ගය කියන අපදාන කියන අයින් කරනවා. මේක තියෙන මොකක්ද බෝධිමත්යක් තියෙනවා. දැන් අපිට මේ කියන ප්‍රයත්න සම්මයි සම්මයි කියනවා. ඊට පස්සේ අර බෝධිමත්යක් කියන හැමදේම තමයි මම හිතන්නේ. අපිට මේ ආකාරයට බෝධිමත්යක දීප පහලනක් කියන්නේ කොහොමද බෝධිමත්යක්. නැත්නම් බහනාමය යෝගාවෙන් මේක කරන බහනාමය කරපින අධ්‍යයනය මගේ හිත සමාධිමත් වෙන්නේ. මේ ආදී විවිධ ආකාරයෙන් මේ සම්මතික බෝධිමත්යක් කරන්න පුළුවන්. මේකට වඩා ලෙක්සම්මතක සෝමනස් වෙනවා. ඒක නිසා ප්‍රඥාන මහත්මයා දැනුම් කරනවා ඒ විරාම සමර්ථන ලෙක්සම්මතක සෝමනස්ය ඇති කරගෙන අර විරාම සමර්ථන ලෙක්සම්මතක සෝමනස්ය අයින් කරගන්නවා. කියන්නේ නිරාමක දුක් වේදනාව හොඳ නෑ ඒක අයින් කරගන්නවා. නිරාමික සුඛ වේදනාව ඇති කරගන්නවා. දැන් අපිට ලැබෙන නිරාමික සුඛ වේදනාවයි උපේක්ෂා වේදනාවයි කියන දෙකක්. මේ දෙකෙන් වඩා හොඳ එක සුදු කරගෙන ඒක නම් හොඳට සිතන කරනවා ඕන මොකක්ද වඩා හොඳ නැද්ද සුදු වේදනාවට පිටකාර වෙනවා කියන්නේ සුදු වේදනාව වඩා හොඳ වඩා හොඳ වේදනාව උපේක්ෂා වේදනාව සුදු වේදනාව වඩා හොඳ වේදනාව උපේක්ෂා වේදනාව ඒ ඉති පුදුජාන සමාධිය දෙන්නම් කරනවා මේ නිරාමිත නැත්නම් දුක්ඛමිත දුක වේදනාව නිසා ඒක පාඩක කරගෙන නිරාමිත උපේක්ෂා වේදනාව ඇති කරගන්න දෙයක් සම්පූර්ණ උපේක්ෂා වේදනාව ඇති කරගන්න දෙයක්. එතකොට දැන් කියන්නේ අන්න මේ ස්ටේජ් නැත්නම් සාමිත වේදනාව කොහොමද කියලා ඒක දුක්ඛේක්ෂා. නිරාමිත කැක්කම කතා කරනකොට දුක වේදනාව කියලා දුක් වේදනාව කියලා තිබුණා නේද? දැන් කියන්නේ නිරාමිත නැත්නම් නිස්සම්මිත උපේක්ෂා වේදනා. මේ වේදනාව කොටස් දෙකකට කොහොමද හේතුත්‍රේ ගන්නවද අපලාත්මය දුක්ඛ අතිවිශේෂ දෙකයි කප්පයි කප්ප අතිවිශේෂ නාමස්ථාන අත්‍යවශ්‍යකමේ තේරුවා කියන දෙකව කොටස් දෙකක් ඒකත් ඒකත් සානාත්තානාත්තා මාන අරමුණු තුලින් ඇතිවන උපේක්ෂා වේදනාවක් වෙන එක දැන් ඇහැට දුක් වෙනවා පිටේ නිකාමික දෙකයි යනවා කියන එක සම්බන්ධයෙන් පස්සේ ඒවත් අනිත්‍යයන් වෙන අතර බලන බාහමෙන් කියන එක මාතෙන් දැන ගන්න තෝරන කියන වාස්තේ කාර්යයෙන් ඉස්සරහට ගන්න දෙන අරමුණ ඒවා විවිධ අරමුණු ඒ විවිධ අරමුණු තුළින් ඇතිවෙනවා වෙන ආකාරයෙන් අනිත්‍යතාවය වශයෙන් නොනිසංසන්දනය කිරීමක් වෙන කියන කල්හි උපේක්ෂා වේදනාවක් මේක නානා ආරම්භන තුළින් පහළවන එක නානාත් උපේක්ෂා වේදනාවක්. ඒකත් උපපදිත උපේක්ෂා නාන සමානත් උපේක්ෂා දෙකකින් මුදලන්නේ. මෙන්න මේක හරියට. ඒකත් දැන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බලන්න. ඒ පස්සා ඒ පස්සෙතෝ දේවා. එකම අරමුණක් වලින් පහළන දේශාව කියන මහන්නේ ඒ එකම අරමුණ තුළින් ඇතිවන දේශා වේදනා ඇති කරගෙන අර නාන අරමුණ තුළින් ඇතිවන නිෂ්පන්නකද නැත්නම් නිරාමිත දේශා වේදනා ආයම කරන්නේ. යනවා කනවාගේ දීවකාරී ප්‍රමාණ කුඩේ දීවාරණය කරන ඒවා යෝගාවචන සම්මතනේ කියන මුලින් ඇති වෙන තේස්කාරේනා අයින් කරන්න එකම අරමුණක් වෙන තියෙන තේස්කාරේනා ඒ තේස්කාරේනා ඇති කරගන්න පද්ධතියක් ගන්න යෝගාවචන නේද සම්මතනාද හ්ම් ප්‍රතිඥානාසයෙන් කරන එකම ආරම්භයක් තමයි කියන දේශා වේදනාව. ඇත්ත වශයෙන්ම මේකේ කතා කරන්නේ හතර වෙන ධ්‍යානයේ සහ ඒවනම තියෙන අවස්ථාවක ප්‍රාණස්වාදය. ඒව එකම ආරම්භයක් තුනේ කියන විභාගික දේශා වේදනාව. හතරෙන් ධ්‍යානයේ දේශා කම්පකයන් සයිකල් සුප්‍රේක්ෂණය කියන ඒ වගේ සෑම වේදනාවක් ධ්‍යානයේ තියෙන උපේක්ෂා වේදනාව. එතකොට අර ඥාන ආරම්භකරදී උපේක්ෂා නිවන් උපේක්ෂා වේදනා අයින් කරනවා නම් එකම අරමුණක් වෙන උපේක්ෂා වේදනා නැති කරගන්න. දැන් අපේ සංස්කාර දෙකේ යෝගාන්තයේ තියෙන ධායකතාව කියන්නේ මුර්ණාචිත නීචිත නැත්නම් සාමිත උපේක්ෂා වේදනා අයින් කරලා විරාමිත උපේක්ෂා වේදනා ඒ මොකට ආදේශ කරගන්නවා. ඒ නිරාමස සුඛ දුක්ඛ වේදනා වේදනා තුළින් නිරාමස දුක්ඛ වේදනා අයින් කළා නිරාමස සුඛ වේදනා ඇති කරගන්නවා. ඒ නිරාමස සුඛ වේදනා අයින් කරගන්න නිරාමස උපේක්ෂා වේදනා ඇති කරගන්නවා. මේ නිරාමස උපේක්ෂා වේදනාවේ කොටස් දෙකක් තියෙනවා නානත්තානානසුත්තාන ඒක කරන තුරන් වෙන උපේක්ෂා වේදනා පිට අයින් කරගන්න ඒකත් ඒකත් උපේක්ෂා වේදනා එක මාර්ගයක් තුලින් පහළ වෙන අර නාන උපේක්ෂා වේදනා මේ සත්‍යයෙන් කියන්නේ කරන්නේ ඊළඟට කියන්නේ වේදනාන් දෝදාන්නේ ප්‍රතිපදාන විස්තර කරනවා අතන්නේ තනාගන්න අතන්නේ තනිස්සාය මේ නිර්වාණ ධාතුවට දැනෙන නිර්වාණ ධාතුව නිශ්චය කරගෙන අනුකීපෝ ඒකක්කාය සම්පූර්ණතාවයට සමානමක් වෙන දේශාවක් අයින් කරන්න මනමේ අන්න එවිට වේදනා නිරෝධයක් සිදු වෙනවා එතකොට මෙයාට පැහැදිලිව දැනෙන්නට ඕන. මේ වේදනාව රෝධය ඇති කරගන්නකොට පිළිවෙත් පූර්ණය කරන අයසේ සිත තුළ සමාධිය කියන තේමන බව අස්මාර කියන තේමන බව. ඒ සමාධි ප්‍රඥා අංග දෙකම ආර්යසංග මාර්ගයේ අංග දෙකක් අයේම අරියවත්න ප්‍රමංගෝ වේදනාන වේදනාන සතපදා කියලා වේදනාන මුක්තිමන ප්‍රතිපදාව මේ ආර්යසංග මාර්ගයෙන් කියලා සංකල්ප අනුකූලව දේශනා කරනවා කියලා තමයි. දේශනාව පිළිබඳ යථා තත්ත්වයක් අවබෝධ කර දේශනා යෝගදානයේ කටපාඩම් දීපදීන්නේ නැතිව උසස් මාර්ග පරිපාලනාවක් වෙනද පාස්තාවක් උන්වහන්සේ අදස්සකය සූත්‍රයෙන් මෙලින් ප්‍රකාශ කරනවා සෝවත පිටේ වේදනාන්තය වේදනා සුඛා වේදනාය සාධාන්තයන් අත්පහාය දුක්ඛාය වේදනාය පටිඝාන්තයන් අත්පරිණෝදෙස්සා ඊළඟට අතිසංසකේ ඥානය අදිස්ත්‍යයන් අතුමානිස්සා අදිස්ත්‍යයන් අත්පාය විද්‍යන් අනුපාදක විෂය ගන්නේ දුක්ඛ සම්පදාය දර්ශකයේ මුක්තන විදිහට කියලා පාඩයක්. ඒ කියන්නේ සුඛාය වේදනාය රාගානුසය අත්පාය. සුඛ වේදනාව පිළිබඳ තියෙන මේ රාග අනුසය අත්හරින්නේ නැතුව. රාග අනුසය කියන අදහස් තමයි සුඛ වේදනාව නිදීමට තියෙන කැමැත්ත සංකේත සිටිය. තමයි සුඛ වේදනාව. ඒක අයින් කරගන්නේ නැතුව. දුක්ඛය වේදනාය කටපාඩම්යන් අත්දැකීම දෙස්සා. මේ දුක් වේදනාව කෙරෙහි කියන කටික අංශය දෙකන ආකාරයේ අයින් කරගන්නේ නැතුව. කියන්නේ දුක් වේදනාව කරනවා නම් ඒකට කොටනවා. මේ දෙකම අයින් කරගන්නේ නැතුව. අදුක්කමක වේදනාය මේ කියන්නේ නැකහත් ශේෂ්ඨ වේදනාව කෙරෙහි පවතනා වූ අවිඥානිකය අතනවන නිසා අවිඥා අනිත්‍ය සංසෝණයම මනෝස්පාදනය නැතෝ අවිඥා නැත්තමයි අවිඥාව නැත්තම අයින් නොකර විඥා අනුපාදිතවා දැනීමවත් ප්‍රඥාව ඇති කර නොදෙනයි වික්ෂේ ධම්මේ මේ ජීවිතයේදීම දුක්ඛස්සන්ත කරෝ භවිෂ්‍යදී දුක කෙලවරයි කරයි කියන කාරණාව සෝතන් ගානන් ඉතිරි සුදාස සිදුවිය නම් පක්වලේ දරනවා කියනවා. නිසා මේ උපසෝදාව කරන විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ මේ සාධාරණයේ ඇතිවෙන දුක් වේදනාවට පවත්නාව. ඒ වගේම දුක් වේදනාවට පවත්නාව ප්‍රතිසංසය අයින් කර ගැනීමට ප්‍රාර්ථනා භාවනා දිනු දෙනකොට නම් අනිත්‍යමක වේදනාවේ කියන අවිද්‍යාවන්තය ඇති නොකරගෙන සිටීමකට කටයුතු කරනකොට සිදුවන මේ විදිහට ඒ සුඛදුක්ඛෝපේක්ෂා වේදනාවේ පිළිබඳව ඒ වේදනා නිරෝධගාමී ප්‍රතිපදාව පූර්ණේ කියන පිළිබඳ කර්මපත්‍ර ගාමී මාර්ගයේ හය ආකාරයෙන් විස්තර කළා ඒ හය ආකාරයෙන් දිනෙක දැකී ඉති කියලා. වේදනාව තමයි වේදනාවේ විවිධ ස්වභාවයන් මොනවාද? වේදනාවේ විපාක මොනවාද? එතන කරුණු තුනක්. වේදනාවේ සමුදය මොකද්ද? වේදනාවේ නිරෝධය මොකද්ද? වේදනා නිරෝධ ගාමනේ සත්‍යතාව මොකද්ද? එතන කරුණු තුනක්. මෙන්න මේ හය ආකාරයෙන් වේදනාව පිළිබඳ මොනින් වෙනසීමක් කරන්න ඕනේ මොනින් දෙකීමක් ඇතිකර ගන්න ඕන මේ වේදනා නිරෝධ ගාමී පටිපදාව අධ්‍යක්ෂණය නම් වේදනා දුක්ඛේ සෝතප්පා මහාන වේදනාව සබලා විසින් දත්තයිතේ මේක සුඛ වේදනාවක් මේක දුක්ඛ වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් කියන පද කරගන්නක් නෙමෙයි මේ වේදනාව ඇතිවීමේ හේතුව දැකීමේ වේදනාව නැතිවීමේ හේතුව දැකීමේ මඟට ගැනීමේ මාර්ගය දැකීමේ ඊට අමතරව මේ වේදනාව සුඛා වේදනා විස්තරයේ මුක්තකව දක්වනවා සුඛ වේදනා මානෙන්නේ කොටස් වශයෙන් දැකගතියි මේ වේදනාවේ ප්‍රධානම කටපාඩම පූර්ණ කරන අයතින් කටයුතු කරන ආකාරයෙන් මතපත් කරන්නේ සුඛ වේදනා විචේ සුඛතෝ දක්වා සුඛ වේදනා මානේ දුක්ඛ සැපයෙන් බඩෝදි අපේ සුඛ වේදනා සැපයක් සැපයක් සැපයක් කියලා ගන්න සැපයෙන් ගමන් කළා සතුටින් සතුටින් පියවරේ දේවා සම්බන්ධව පස්සනා මේ සුඛ වේදනා දුක් වශයෙන් අවබෝධ වනසෙත්න සුඛ වේදනාව කෙරෙහි ඇලීම පාදම ඒ නිසා සුඛ වේදනාව දුක් වශයෙන් අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන්ම සුඛ වේදනාව තුළින් දුක් ගණිත කරගෙන ආකාරයේ අවබෝධ කරගන්න ඕනේ සුඛ වේදනාව කැවීම නිසා නැවත නැවත උපදින සිදුවන්නේ නැවත නැවත උපදින නිසා නැවත නැවත මේ සංස්කාර දුක් අපිට පිළිගන්න සුඛ වේදනා කාලේ නිදාගෙන ඉන්නවා තවත් සැපේ යටගෙනා. අපි සැපේ පැහැදිලි ගන්නවා. ඇත්ත වශයෙන්ම සුඛ වේදනාව නිරා නිරායයෙන් දැකපියක් මේක ලබා ගැනීම දක්වන මේ සුඛ උත්සාහයක් නැතිව කරන්න දෙන සංදයක් දුක. ඇත්තම සුඛ වේදනාව හැම වෙලාවෙම පවතින ගන්න නෙවෙයි. ඒක නැති වෙනවා ඒ නැති යන එකක් ඒ පාන්දරයෙන් දුකක් බවට පත් වෙනවා. සුඛ වේදනාව ඇති කර ගැනීමත් දුකක්. සුඛ වේදනාව නැති කර ගැනීමත් නැති යාමත් දුක සුඛ වේදනාව හඳා ගැනීමට යම් කිසි දෙයක් බලෙන්නම් කතා ගැනීමට ඒකල සුඛාන ක්‍රියාවන් මත සම්බන්ධපත් වෙනවා සුඛ වේදනාව දුක දුක් වේදනාව උලක් වශයෙන් දකින්නේ කියලා බුදුහාම දෙන්නා කරා ඒක වාදත් කියන කතාවක් ඒ වගේම උපේක්ෂා වේදනාව අනිත්‍ය ධර්මයක් වශයෙන් බලන්නේ කියලා ප්‍රකාශ කරනවා මේ සුඛ වේදනාව දුක් වේදනාවේ තේස්භාවිතාව නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක් නෙවෙයි කියන පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. මේ සුඛ වේදනා දුක් උපේක්ෂා කියන වේදනා සමාධි ධර්ම නෙවෙයි හේතුන් ධර්ම ඇතුළේ නැති යන නාම මාත්‍ර පමණක් බව අවබෝධ කරගන්න ඒ කියන්නේ සමාත ඕනේ විදිහට මේ වේදනාව ඇතිවෙනවා නෙවෙයි සමාත ඕනේ විදිහට වේදනාව පවතිනවා නෙවෙයි සමාත ඕනේ විදිහට වේදනාව නැතිවෙනවා නෙවෙයි වේදනාව ඇති කරගන්නේ යම් හේතුවක් තිබෙනවා නම් ඒ හේතුව ඇතිවෙනකොට වේදනාව ඇති වෙනවා ඒ හේතුව ඇතිවෙනකොට වේදනාව ඇති වෙනවා ඒ කීපාදේ හේතුව ඇති නැති වෙනවා මාත්‍ය මේක අවබෝධ කරගන්න ඕන මේ වේදනාව දැනගන්නේ තමගේ චිත්ත තුළ වෙනා බාහිර අරමුණු තුළ නෙවෙයි කියන බව අවබෝධ කරගන්න ඕන නිසා බාහිර අරමුණක් තුළින් සමාහට වේදනාවක් දැනිට කර ගන්න දෙන්නේ නැහැ. සමා බලන ආකාරය ගන්න සමාහිතින වේදනාව ඇතිවෙල ගන්නා බව අවබෝධ කරගන්න වේදනා දුක්ඛේ දුක්ඛපා කියන මේ කර්මයක් තියෙනවා. ඒක අනුතරව බාහිර අරමුණ නෙවෙයි තමයි අයිනන්නේ තමාගේ සිත තමාගේ සිතුනයි මේ අල්ලගෙන බඩගන්නේ කියන වැරදි අවබෝධයේ පැහැදිලිවම ඇති කරගත යුතුයි. දැන් අපි මොකක්ද කියන්නේ? දායකත්ව කතාවේ දෙකක් ඇති වෙනවා. දෝමනස් දුක් වේදනාවක් ඇති වෙනවා. මේ දුක් වේදනාවට යෝනිනේ අරමුණේ අපි හිතන්නේ අර ඒ දුක් වේදනාව අර ලබා ගන්න පුස්තකය නැත්නම් වස්තුවේ ඒ සංකල්පය හෝ ඒ ජීවිතයේ දුක් වේදනාව දැනගන්න සම්මානීය කුසලයෙන් පහළ වෙන මනසකාරය. ගෛර මනසකාරය. මේ ගෛර මනසකාරය තමයි ඇති කරගත්තු තමා විසින් දුක් වේදනාව ඇති කරගන්නේ. ඒ වගේම තමයි සුඛ වේදනාව. මේ ආකාරයෙන් වේදනාව තමයි සිත තුළින් සමාවිත හැදෙලක් ගන්නවා බාහිර අරමුණකින් දැන්තරවා දෙන ධර්මයේ ඒවා තමයි විසින්න එන නිසාම නැති කරගත හැකි කියන අවබෝධය කරගන්න ඕන. මේ වේදනාව අලුත් කරන කාරණාවක් වශයෙන් ප්‍රයෝජනා කරගන්නවා. ඒක වේදනාව ඇලෙනවා. මේක ඇතිවෙන ධර්මයක් නෙවෙයි. මේක ජීවිත ධර්මයක් කියන අවබෝධය ඇති වන්නතම ඕන. නැත්නම් වේදනාව අත්හැරෙන්නද? වේදනාව අත්හැරෙන්නේ නැතුව පංචස්කන්ධයේ කොටස වේදනාව ස්කන්ධයේ ඒක අත්හැරෙන්නේ නැතුව පංචස්කන්ධ නිරෝධයක් අත්හැරෙන්නද? නාම රූප නිරෝධය මේකම අත්හැරෙන්නද? එම නිසා මේ වේදනාව අතහළ යුතු ධර්මයක් වුණා අදින්ක වේග ගන්න ඔය කියන අවබෝධ කරගන්න. අපිට ඇතුළත සුඛේ ගුණාන සාම සුඛයක්. දැන් නැතුණා මේ මොහොතේ පිටකරන ඒ මොහොතේ තියෙන ඒක අපිට පොදුත් දැනගත්තද බලන්නේ සාසු දෙයක්. මේ මහානුකට අල්ලන්න බැලුවට මහා මදක් තරම් බරදයක් නෙමෙයි. නැත්තම් මහා මදක් තරම් මෑතක දීපදාන්න බැරි දෙයක් නෙමෙයි සුඛේ ගුණාන සාම සුඛ දැනුම් මාත්‍රයක්. ඒ තුනේ ඒකට ඇදෙන්න පුළුවන් ධනකරණ උත්පත්ති මේ මහ පොළොවට වෙන්නේ එකයි. සුඛ වේදනාව තුනක් දෙකක් නාමයෙන් ඒ තුනක් දෙක අයින් කරන්න පහසෙන් පුරාම. තුනක් දෙකක් ගන්නත් නැහැ වේදනාව කියන එක. නමුත් ඒකට ඇදීම නිසා ඒකට ගැටෙන නිසා ඒකට ගැටීම නිසා ඒක උපාදාන කරගන්න නිසා සිදුවන යම් කිසි දුක්ඛ සංයයක් පහළවනවා නම් අන්න ඒ දුක අර කොළඹට පිටතින වන්දිය වශයෙන් මහ පොළොවට වඩා ප්‍රසාරණ දුකේ දෙලෙන. යම් කිසි කෙනෙකුට මේ සුඛ වේදනා පොළොවට ගත්තාම බලයෙන් සුඛ වේදනා අයින් කරන්නට පුළුවන් නම් ඒනම් පසුවලට නිර්වාණ සුඛ වේදනාව මහා විශ්ේෂයක් වඩා විශාලයි. එතකොට මහා විශ්ේෂයට වඩා විශාල සුඛ වේදනාවක් ලබා ගැනීමට අර මහා ඇතුළු නැතුළු යන පොළොන් දෙකක් ගන්නවත් බර නැති ඉවත් කළ හැකි සුඛ වේදනා ඉවත් කරන්න පුළුවන් කියන අවබෝධය කරගන්න. ඒක තේරුම් ගන්න මහා විකාර දුක් දැනගෙන බව අවබෝධ කරගන්න. මේක සියලු ධර්මයක් හැදෙන්නේ වන්නේ නැහැ. මේක සබාගතින් ධර්මයක් නෙවෙයි පහතලින් ධර්මයක්. ඒ වගේම මේක නිකුත් වෙනවා ගන්නවා කියලා හැම වෙලාවෙම පවතුන ගන්නවා දැන් මේ සුඛ වේදනා දැන් සුඛ වේදනා නැත්නම් සුඛ වේදනාවක් බලස් වෙනවා ඒ සුඛ වේදනා කොහොමද අපේ ගන්න දෙන නැවතනකොට අවදාවත් නිවන කප්පවිය සුඛාතේ දුන්නේ ගුණනාසේ නැවතනකොට දුන්න ගුණ සංකල්ප සුඛාතේ වේදනාසේ දුක වේදනා කුච්චි මත කරන්න කරන්න කුච්චි කුච්චා කරන කවදාව සොරණ නැක්ක අතිවිය අතිස්සන්නේ කුච්චියක් බවට නැක්ක අතිස්සතවලට වේදනා ඒක නිසා මේ වේදනා ප්‍රහාණය කරන එකක් පහකට දෙයක් කරන අවබෝධය කරගන්න ඕනේ මේ වේදනාව සමාධිය ධර්මයක් නෙවෙයි සමාතෝනයි කියන පවතින ධර්මයක් නෙවෙයි ධර්මයක් කොටසක් සාධුවේ මාදිකේ සම්බන්ධකවකදී අතුලක් වෙනවා. මේ ආත්මවත්ේ විවිධ ආකාරයේ දේශනාවේ රසායනික සම්මන්ත්‍රණය කිරීම තුළින් දේශනානුභෝධයක් කෙනෙකුට අත්දැකීමට පුළුවන්. බුදුදාන මහත්මයේ වෙනම කරන රසවත කෝටිස්ත්‍රී ආරක්ෂා කෝරිනම් දේශනම් ප්‍රදාන කිරීම යෝජනා කරනවා. මේ මත්තකා මේ මත්තම් පදානාති වේදන ඒවම් වේදනාන උපාසං පදානාති මේ ආකාරයෙන් වේදනාව ගන්නවා වේදනාවේ විඳන සම්බන්ධනා වේදනාවේ විපාක දක්වනවා ඒවම් වේදනාන සමුදේ පදානාති වේදනාවේ සමුදේ ඒවම් වේදනාවේ විඳෝදේ වේදනාවේ විඳන සත්පදායන් කියන කාර්යයට දක්වනවා ඕ ඔහු මෙත්තේ ගම් ගම්මතරයන් පදානාති මේ මෙත්තේ දෙවිද දක්වනවා සහකාරී ජීවිතයේ දක්නා වේදනාවෝ බං වේදනාවෝ අත්දැකීම් ඒ මනස් ප්‍රඥාත් වශයෙන් ඒ වේදනාවේ උපරිමයෙන් කතා කරන විට කවර අරමුණක් පිටට ආවත් ඒ සුඛ ආරමුණක් ඒ අරමුණක් ගැටුමක් තු නොකරගෙන නැතහත් සිටින සිටීමට පුළුවන් වන විමුක්තිකක් මහතන් වහන්සේ කියන පාඩම විමුක්තිකක් ප්‍රතිකරගෙන යනයි දේශනාවේ දේශනා ප්‍රදාන කරනවා. එනිසා මේක මේ ධර්මයේ වෘත්තමාද විස්තරමාද ඒ භාගයෙන් තමයි ගන්නෑ. අපි මේ විශේෂෝතේ වේදනාව පිළිබඳ විස්තරකල පාඩේ මේ ප්‍රකාශ කළේ ඉතින් වේදනාව පිළිබඳ දේශනා හතරක් මේ විශේෂෝත්‍යයන් ගන්නු දෙනවා. සංඥාව පිළිබඳ ආශ්‍රයන් පිළිබඳ කර්මය පිළිබඳ සාධුත්තේ පිළිබඳ ඒකයි මේ විශේෂෝත්‍යේ දේශනා මාලාව නිමාන මේ දක්වා මේ සිනාතයෙන් තමයි මේ පිළිබඳ විස්තර කරගත්තා. ඒ විස්තර සම්බන්ධයෙන් මේ ඒ සම්පූර්ණ දෙකරිකාට කරනවාට මේ වේදනා නිරෝධය අත්කලා වෙන සංකේතයේ වාස්නා සත්‍යය උදාරේවා කියලා අපි ආශිර්වාද කරන මේ දේශනාව මෙතන මෙතනම ඔබ සමගලාට නිවන සම්පූර්ණ වාස්නා සත්‍යය උදාරේවා